මෙතෙක් කරගෙන ආපු දේශනා මාලාවේ අද අවසාන කාරණා ටික තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහාට අපිට තියෙන්නේ දැන ඉගෙනගත්ත කරුණු ටික එකතු කරගෙන මරණ සතිය ප්‍රගුණ කරන්න. අපි පහුගිය ධර්මදේශනාව අවසානයේ මතක් කළා මීට කලින් සාකච්ඡා කරන්නටත් යෙදුණා මේ මරණානුස්සතිය වැඩි යුතු ආකාරය අපේ බුදුරජාණන් වහන්සේ මාතෘකා 8ක් ඔස්සේ පැහැදිලි කරලා තියෙන බව. ඒ 8 වෙනි මාතෘකාව කන පරිත්තේ අභිධර්මයත් එක්ක තරමක් ගැඹුරු කාරණා ටික අපි සාකච්ඡා කළා. නැවත නැවත දේශනාව අහනකොට ඒ ගැඹුරු කරුණු බොහොම ලිහිල් කරගන්නේ, निराකරණය කරගන්න ඔබට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් ඉදිරියටත් දේශනා සිදු වෙන නිසා කන පරිද්දේ යම් අපහසු වුණ තැනක් තියෙනවනම් ආපහු විමසලා හරි අපිට ඒ කාරණාව දැනගන්න අවස්ථාවක් තියෙන බව මේ වෙලාවේ සිහිපත් කරනවා. එහෙමනම් අද දේශනාව අවසාන කොටස අපි සාකච්ඡා කළේ මේ මරණ සතිය දියුණු නැති අය ඉදිරියට සැලසුම් හදනවා. අහවල් කාලේ අහවල් කාලේ අහවල් කාලේ මෙහෙමයි කියලා. මේ සැලසුම් හැදුවට එකක්වත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයිද? දන්නේ නැහැ. හැබැයි අවුරුදු 10 දී මෙහෙමයි 15 දී මෙහෙමයි 30 දී 35 දී මෙහෙමයි කියලා සැලසුම් හදපු අය නිවන් දකින්න යාති දක්වා මං උපදින්න ඕනේ මෙහෙමයි මට ලැබෙන්න ඕනේ මේ මේ දේවල් මට පින් කරන්න ඕනේ මෙහෙමයි මට ඇසුරු කරන්න ඕනේ මෙහෙම අය ওই දේවල් එකක්වත් සැලසුම් කරලා එකක්වත් සැලසුම් කරලා නැහැ අපි සැලසුම් කරන්න ඕනේ නිවන් රත්නා යාති දක්වා සංසාරය යන්නේ කොහොමද කියලා ඒක තව භවයක සැලසුම් කරන්න ගියොත් අවුරුදු කෝටි ගණන් පරක්කු වෙයි. මේ ලැබිච්ච අවස්ථාවෙන් ඒ සැලසුම මනාව ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් මෙතනින් මෙරිච්ච තැන ඉඳලා ජීවිතයේ පුදුම ආරක්ෂාකාරී බවක් සහ සනසිලිදායක බවක් හම්බෙනවා. මේක සංසාරේ සැලසුම් කරන්න ලැබුණ අවස්ථාව කියන එකත් අමතක නොකරන්න ඕනේ. මරණ සතිය තියෙන කෙනා ඒක හරියටම කරනවා. යම් කෙනෙක් බොහෝ කල් ජීවත් වෙන්න ලැබෙනවද කියන කාරණාව විශේෂයෙන් බලන්න ඕන කොහොමද බොහෝ කාලයක් අපි ජීවත් වෙන්නේ යම් කෙනෙකුගේ මරණ සතිය හැම වෙලාවෙම දිනුනුයි නම් ජීවිත සංහාව නැහැ කියන කාරණාව මතක් කළා වගේ ඒ පුද්ගලයා පාපයට හැම වෙලාවෙම ගරහනවා ඒ කියන්නේ පව් කරන්නේ නැහැ පාපයට ගරහනවා පාපය අල්ප මාත්‍රයක්වත් Taman තුල තියෙනවට කිසි කැමැත්තක් නැහැ පව් පිළිබඳව තියෙන පුදුම පිළිකුලක් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම පාපය පිළිබඳව පිළිකුලක් ඇති කරගන්න. පාපය පිළිබඳව ලැජ්ජාවක් ඇති කරගන්න. පව් කරන්න ලැජ්ජ වෙන්න. පව් කරන්න බය වෙන්න. නමුත් මිනිස්සු පව් කරන්න කිසි ලැජ්ජාවක් නැති බව පේනවා. බොරු කියන්න අපිට කිසිම ලැජ්ජාවක් නැහැ. බේරෙන්න යමක් කියන්න ඕනේ වෙච්ච ගමන්ම බොරුවක් කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකට හොඳටම ලැජ්ජ වෙන්න. ප්‍රාණඝාතයට ලැජ්ජ වෙන්න, හොරකමට ලැජ්ජ වෙන්න, වැරදි කාමසේවනය ගැන ලැජ්ජාවක් ඇති කරගන්න, බොරුව සුරාව ගැන ලැජ්ජාවක් ඇති කරගන්න. අනුන් දැක්කහම ඒක හොඳ නෑ කියන ලැජ්ජාවට වඩා තමන්ගේ ආත්මයත් එක්ක ලැජ්ජාවක් ඇති කරගන්න. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් මම සම්මා දිට්ඨික බෞද්ධ ජීවිතයක් ලබාගත් මම ෂණ සම්පත් හොඳට අරගත්ත මම පෙර පින් කරපිකේ නිධානයක්මයි මම ආයෙ පව් කරලා බෑ කියලා තමන්ගේ ආත්මයත් එක්ක ලැජ්ජාවටපත් වෙන්නේ. එතකොට තමයි Tamante ඒක හොඳට දැනෙන්න දැනෙන්න පටන් ගන්න. ඊළඟට සඳහන් කළා ද්වේෂයෙන් තොරව පවට ගරහන්නේ සසර ඇති භයානකකම දැනගෙනයි කියලා. පවට ගරහනවා කියලා සඳහන් කළා. ද්වේෂයෙන් තොර වෙන්න ඕනේ. ඒ තරහින් ගරහන්න ගත්තොත් ආයෙත් රැස් වෙන්නේ නොදැනම නොදැනම පාපයක්. භයානක බව දන්න කෙනා මේක හොඳටම කරනවා. තමන්ගේ කුසල් රැස් කරන ස්වභාවය ද්වේෂයේ තිබ්බොත් නැති වෙනවා. දේශේ නැත්තම් කුසල් රැස් වෙනවා. මසුරු මලය නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. දේශේ නැත්තම් පාපයට යොමු වෙලා නැත්තම් මසුරු නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. අනිත්‍ය සංඥාව ඊටාම හොඳින් පුරුදු පුහුණු කරන්න පටන් ගන්නවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන කාරණාව ඒ පුද්ගලයා හොඳටම දන්නවා. මේ මරණ සතිය ප්‍රගුණ කරන කෙනාගේ ස්වභාවයන් තමයි අපි සාකච්ඡා කරන්නේ. අනිත්‍ය සංඥාව නිසාම උපදින දුක්ඛ සංඥාව හා ඒ දෙක නිසා උපදින අනත්ත් සංඥාවත් මනාව ප්‍රගුණ කරනවා. අනිත්‍ය නිසා දුක්ඛ අනත්ත් කියන කාරණාවත් මනාව දැනගෙන ඒක ප්‍රගුණ කරගන්නවා. මරණ සතිය නොවැඩන ලද කෙනෙකුට සිංහයන් වලසුන් යක්ෂයන් වදකයන් සර්පයන් එළඹිලා ඉන්නවනම් යම් මොහතක තමන්ගේ ජීවිතේ බිලිගන්න මොන තරම් බීතියක් ඇති වෙනවද මම තනියම ඉන්නවා සිංහේකුත් ඇඟට පයින්න බලාගෙන ඉන්නවා පැත්තක යක්ෂයෙක් ඉන්නවා. පැත්තක භයානක සර්පයෙක් ඉන්නවා. තව පැත්තක කොටියෙක් ඉන්නවා. තව පැත්තක හතුරෙක් ඉන්නවා. කවුරු ක්‍රියාත්මක වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ අය අතින් අද දවසේ මැරෙනවාමයි. තව මොහොතින් ගෙදර දරුවෝ බිරිඳ සැමියා දීපල යාන වාහන ව්‍යාපාර අත්හරින්නම අත්හරින්නම වෙනවා. දැන් බලන්න මොහුගේ හිත තුළ ක්‍රියාත්මක වෙන බය සහ ව්‍යාකූල බව කොහොමද කියන්නේ? යමෙක් ජීවත් වෙන කාලේ අප්‍රමාදීව කුසල් රැස් කරලා තිබුණා නම් අනිත්‍ය සංඥාව මරණ බව හොඳට සිහිපත් කරලා තිබුණා නම් මේ මොහොතින් එළඹෙන්න තියෙන මරණය ගැන ඔහුට කිසිම බයක් කිසිම බයක් නැති බව මෙතන සිහිපත් කරනවා ඊළඟට පින්නතිනි තවත් කාරණාවක් සිහිපත් කරනවා යම් පුද්ගලයෙක් Taman හොඳටම දැනගෙන මරණය ළඟට ආවහම බය නැතුව ඉන්නවද කලබලක් නැහැ ඒ සඳහා හැමදාම සූදානම් නිසා. මරණේ ලං වෙන්න ලං වෙන්න කිසි කලබලයක් නැහැ. සූදානම් හොඳට කුසල් වඩපු කෙනාට තියෙන්නේ මරණයේ ප්‍රමාදයක් පරක්කුවක් කර. මොකද මේට වඩා හොඳ තැනකට යන්න කැමති හින්දා. ඊළඟට සඳහන් කළා යම් කෙනෙක් මරණය එනතුරු බලන් හිටියා වගේ ඒ මරණය වැළඳ ගන්න බොහොම සූදානම් වීම බලාගෙන ඉන්නවා. තව කෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් තමන් හොයාගෙන ඉයි කියලා බලාපොරොත්තු වෙනවා යමෙක්. ඔහු එනතුරු නොයවසෙල්ලෙන් බලාගෙන ඉන්නවා වගේ මනාව මරණ සතිය වඩපු කෙනා මරණය තමන් ගාවට එනතුරු නොයවසෙල්ලෙන්ම බලාගෙන ඉන්නවා. මොකද මෙහෙන් අත මිදිලා මේට වඩා හොඳ තැනකට යන්න පුළුවන් නිසා. හැබැයි සඳහන් කරනවා මුලාවක් නැහැ කියලා. ලෝභයක් නැහැ මුලාවක් නැතුවම ඒ කාරණාවට මුල දෙන්න ලෑස්ති වෙනවා. ඒ නිසා සඳහන් කළා සචේ දිත්තේව ධම්මං අමතං නරාදීති මේ ජීවිතේදීම අරහත්ත්වය ලබන්නේ එහෙම නැත්නම් කය බිඳීමෙන් පසු සුගතිය කරා යන පුද්ගලයෙක් බවට ඒකාන්තයෙන්ම ඔහු පත් වෙනවා කියලා. කය බිඳීමෙන් පස්සේ සුගතිගාමි වෙනවා නැත්නම් මේ ජීවිතයෙන් අරහත්ත්වය ලබන්න තරම් ඔහු සූදානම් වෙච්ච කෙනෙක්. එම නිසා නුවණ තියෙන පුද්ගලයා ඒකාන්තයෙන්ම මේ මරණ සතියෙහි යෙදෙනවා කියලා සඳහන් කරනවා. එම නිසාම මරණ සතිය සෑම කෙනෙක්ම සම්පූර්ණ කරගත යුතුයි. මේ මරණ සතිය වඩන කෙනා අතිශයින්ම මහානුභාව සම්පන්නයි. මරණ සතිය ආනුභාව සම්පන්නයි. යමෙක් මරණ සතිය ප්‍රගුණ කරලා නම් ඔහු ආනුභාව සම්පතයි. මෙන්න මේක තමයි මරණ සති භාවනාව පිළිබඳව අපි සාකච්ඡා කරපු විස්තර කතාව. ඊළඟට විස්තර කතාව මෙතනින් නිමා කරලා අපිට සාකච්ඡා කරන්න තියෙනවා මෙතෙක් කල විස්තර කතාවෙන් අහගත්ත මරණ සතිය වඩන්න ඕනේ මොන ආකාරයෙන්ද කොයි ආකාරයෙන්ද කියන කාරණාව. පියවරවල් අපි සාකච්ඡා කළා 8ක්. මරණ සතිය වඩන ආකාර 8ක්. මේ ආකාර 8ම අපි යොදාගන්නේ යොදාගන්නේ නැහැ. ආකාර 8ක් තියෙනවා එකයි යොදාගන්නේ. මේ 8න් මට හොඳට දැනෙන ගැළපෙන කාරණාව මොකක්ද කියලා ඉස්සෙල්ලා නිශ්චය කරන්න. මෛත්‍රී භාවනාව වඩන්න ගියාමත් මම නිදුක් වෙමි, මම නිරෝගී වෙමි, මම සුවපත් වෙමි මේ ආදි වශයෙන් කරුණු කීපයක් තියෙනවා. මේ කරුණු කීපෙම තියෙන්නේ මට ඒ කරුණු කීපෙම අරගෙන භාවනාව කරන්න නෙවෙයි. මේ කරුණු කීපෙන් මට හොඳට දැනෙන යොදා ගන්නයි මේ කාරණා ටික පැහැදිලි කරන්නේ. එක්ක මම නිදුක් වෙමි. එහෙම නැත්නම් මම නිරෝගී වෙමි. එහෙම නැත්නම් මම සුවපත් වෙමි. මේ කාරණාවලින් එකයි ගන්න කියලා කියන්නේ. ඒ එකක් අරගෙන ධ්‍යාන මට්ටම දක්වාම එකක් ප්‍රගුණ කරන්නයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ තුනම අරන් වඩන්න ගියහම අපිට ඒක සම්පූර්ණ කරන්න හරිම අමාරුයි. ඒ කෙරේ හිත පිහිටවන්න හරිම අමාරුයි. මේ තුනම ගන්න පුළුවන් අය ඉන්නවා. නමුත් ආධුනික වෙච්ච අපිට බෑ. ඒ නිසා එකයි අපි අරගන්නේ. මරණ සතියෙත් එහෙමයි කරුණු 8ක් තියෙනවා. මේ කාරණා 8න් අපිට දැනෙන කරුණ තමයි අපි අරගන්නේ. හැබැයි මේ කරුණු 8 පාඩම් කරලා තියාගන්න එක හරි වටිනවා. පාඩම් කරලා තියාගන්නවා කියලා කියහම හැම කරුණකටම උදාහරණයක් දැක් මතක තියාගත්තහම අපිට ඒ කාරණාව ඊළඟට හොඳට විමස ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි මේ කරුණ අට ආපහු සිහිපත් කරමු කෙටියෙන්. මේක කොහොමද යොදාගන්නේ කියන කාරණාව දැනගන්න. අපි පළවෙනි පියවර හැටියට සඳහන් කළා වදක පච්චුපට්ඨාන. මරණ සතිය වඩන පියවර රටේ එක වදකේ එළඹිලා ඉන්නවා. මේවා දීර්ඝව සාකච්ඡා කරලා තියෙන දේවල් දැන් මේ නැවත වතාවක් සිහි කැඳවීම විතරයි කරන්නේ. වදකේ කෙලමිලා ඉන්නවා. කඩුව අරගෙන හැම වෙලාවෙම මගේ ළඟ ඉන්නවා. මම යන යන පස්සෙන් එනවා. වැඩට යනකොටත් එනවා. ඉස්කෝලේ යනකොටත් එනවා. ගෙදර යනකොටත් එනවා, නිදි අහන ළඟටත් එනවා, ළිඳ ළඟට යනකොටත් එනවා, කුස්සියට යනකොටත් එනවා, වැසිකිළියට යනකොටත් එනවා, ස්නාන කාමරයට යනකොටත් එනවා. හැම තැනම කඩුව අරගෙන මෙයා ළඟ ඉන්නවා. කොයි වෙලාවෙ පාත් කරයිද දන්නේ දන්නේ නැහැ. එහෙනම් ඕනෑම වෙලාවක මරණයට සූදානම් වෙලා ඉන්න වෙනවා. මායя හැම තැනම පිටරට ගියත් එනවා ආසියාතරාවෙත් එනවා බස් එකෙත් එනවා කෝච්චියෙත් එනවා හැම තැනම කඩුව අමෝරගෙන මගේ ළඟ ඉන්නවා. අහවල් තැනට එන්නේ නැහැ කියලා තැන නැති නිසායි මම කිව්වේ වැසිකිළියටත් එනවා, ඇඳුම් මාරු කරන තැනටත් එනවා. නැති තැන නැති තැනක් නෑ. ඕනම වෙලාවක පහර දෙන්න පුළුවන් කියන්නේ ඕනම වෙලාවක මැරෙන්න සූදානම් වෙලා ඉන්නේ. එහෙමනම් පාරේ මැරෙන්නත් පුළුවන්, ගෙදර මැරෙන්නත් පුළුවන්, වැවේ මැරෙන්නත් පුළුවන්, කොයේ මැරෙන්නත් පුළුවන්, ගුවන් යානිය තුලින් මැරෙන්නත් පුළුවන්, නානකාමරේ මැරෙන්නත් පුළුවන්, වැසිකිළිය ඇතුලේ මැරෙන්නත් පුළුවන්. මේ ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන්. ආන් ඒ නිසා අහවල් වෙලාව නම් සිල් රකින්න කුසල් සම්පූර්ණ කරන්න ඉඩ තියෙනවා, කල් තියෙනවා කියලා කල් දාන්න කාලයක් ඇත්තෙම ඇත්තෙම නෑ හැම වෙලාවකම මෙනෙහි කරන අරමුණ පවා කුසල සහිත වෙන්න ඕනේ. කෙලස් උපදින අරමුණු මෙනෙහි නොකර ඉන්න උත්සාහ කරන්න ඕනේ. ආයතරයක් කියොත් මාගන්ධී සූත්‍රයේට ඇහැ පාලනය කරන්න කිව්වේයි අනවශ්‍ය දේවල් දිහා බලන්න එපා කියනවා. ඒකයි ඇහැ පාලනය කරන්න කිව්වේ. මේ ලෝකේ දකින්න ඕන දේවලුත් තියෙනවා, නොදකින්න ඕන දේවලුත් තියෙනවා, බැලිය යුතු දේවලුත් තියෙනවා, නොබැලිය යුතු දේවලුත් තියෙනවා. නොබැලිය යුතු රාග උපදින දේවල්, ද්වේෂ උපදින දේවල් බලහම එතනින් මිදෙලා ගියත් ඒක මෙනෙහි වෙවි මෙනෙහි වෙවි රාග උපදිනවා. ද්වේෂ උපදින දේවල් දැක්කහම ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර මම හිතියනම් මෙහෙම කරනවා මට වුණානම් මෙහෙම කරනවා මට කළානම් දන්නවා කරන වැඩි ආන් එහෙම හිත හිතා හිත ඇතුලේ දන්නේම නැතුව ද්වේෂයක් උපදිනවා. ඒ ද්වේෂය කවදාවත් මගේ යහපත සඳහා වෙන්නේ වෙන්නේ ආන් ඒකයි දේශනා කළේ එහැ පාලනය කරන්න කියලා. එතකොට රාග කෙලිස් උපදින දේවල් මෙනෙහි කරන්න වෙන්නේ නැහැ. නැත්තම් දැක්කොත් ඕක නිදා ගන්න වෙලාවෙත් මතක් වෙනවා විවේකීව ඉන්න වෙලාවෙත් මතක් වෙනවා බස් එකේ යනකොටත් මතක් වෙනවා මතක් වෙලා මානසිකාර කළා රාග උපදවල කෙලෙස් උපදවල මාව පිසිදු කරනවා නමුත් එළමුණොත් දකින්නේ වහාම සිහිය උපදවලා අහක බලා ගන්න පුළුවන් නම් බිම් බලාගෙන යන්න පුළුවන් නම් එයින් උපදින අලුත් කෙලෙස් සමුදායක් උපදින එක නතර කරගත්ත බවට පත් වෙනවා. උපන් අකුසල් යටපත් කරන්නේ නූපන් අකුසල් නූපදවන්න දේශනා කළේ ඒ නිසා. ආන් එහෙම කරන පුද්ගලයාට ලොකු රැකවරණයක් තියෙනවා. එහෙමනම් Taman විසින් නොකල යුතු දේවල් නොකරනද, කල යුතු දේවල් කරනද අප්‍රමාදී වෙන්න ඕනේ. බදකපච්චපට්ටාන. වදකයා නිතරම ළඟ ඉන්නවා මරණය මේ දැන් දැන් වෙනවා කියලා හිතලා පාපයෙන් වැළකීලා කුසලයේ යෙදෙන්න කියන එකයි පළවෙනි කාරණාව. දෙවෙනි පියවර පින්නතුනේ අපට තියෙන දේවල් නැති වෙන ස්වභාවය කල්පනා කරන්න කියලා සඳහන් කළා. අපේ ඇඟ වෙනස් වෙන හැටි කල්පනා කරන්න ඕනේ. අපිට කියන දේවල් නැති වෙනවා කියලා කියහම ඉස්සරලම ඇඟ වෙනස් වෙනවා. මොහොතක් මොහොතක් පාසා මේ ඇඟේ වෙනස තියෙනවා. අපි කතා කළා ක්ෂණයක් ක්ෂණයක් පාසා මැරෙනවා. කලක් ඇඟේ රැලි තිබුණේ නැහැ. දැන් හැම රැලි වෙටිලා. කලක් ඇස් යට ගිහිල්ලා තිබුණේ නැහැ. දැන් ඇස් යට ගිහිල්ලා. කලක් මුහුණේ රැල්ලක් වැටිලා තිබුණේ නැහැ. දැන් රැල්ලක් වැටිලා. කලක් නල්ලේ රැලි තිබුණේ නැහැ. දැන් නල්ලේ රැලි තියෙනවා. එදා මෙච්චර ඇඟ ලොකු තිබුණේ නෑ. නමුත් දැන් සමහර ලාවට දරන්න බැරි තරම් මහත් වෙනවා. එදා හන්දිපත් කැක්කුම් තිබුණේ නෑ. නමුත් දැන් හන්දිපත් වල කැක්කුම් තියෙනවා. එදා කිස් පැහිලා තිබුණේ නෑ. ඒත් දැන් කිස් සුදු වෙනවා. මේ වාගේ මගේ ඇඟේ වෙනස්කම් ගොඩක් දැන් වෙලා තියෙනවා. අපට තියෙන දේවල් නැති වෙන ස්වභාවය කල්පනා කරන්න ඕනේ. එහෙනම් මේ ඇඟ පිළිබඳව කල්පනා කරුවත් මම කැමැත්තෙන් තිබිච්ච හුඟක් දේවල් දැන් මේ ඇඟෙන් නැති වෙලා නැති වෙලා ගිහිල්ලා වෙනස් වෙන බව කියලා තියෙනවා. ඊළඟට ඇස් දෙක නොපෙනී ගිහිල්ලා, කන් දෙක නැහී ගිහිල්ලා, දත් ටික ගැලවිලා ගිහිල්ලා, ඒ වාගේ වෙනස්කම් රාශියකටත් අපි මුහුණ දීලා ඉන්නවා. අන්න ඒ විදිහට හේන දේවල් නැතිවීම ගැන හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ. මොහොතින් මොහොත මොහොතින් මොහොත මේ දේවල් අපිට අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. ඊළඟ පින්සිරි සඳහන් කළා ඒ දේවල් එහෙම අහිමි වෙනවා වගේ තවත් බොහෝ දේවල් අභ්‍යන්තර අංග දුර්වල වෙලා ගිහිල්ලා. ඔය කතා කරේ පිටපිට දේවල් අභ්‍යන්තර අංගත් දුර්වල වෙලා. කාලයක් නම් අපි මොනවා අනුභව කළත් අපිට අපහසුයක් උනේ නෑ ඕනම දෙයක් දිරවනවා. හැබැයි තව කාලයක් එනවා පොඩි ආහාර වේලක් අනුභව කළත් සමහර අය තින උස්ම ගන්න අමාරුයි කියලා. අන්න ඒ කාලෙත් සමහර අය රාත්‍රී ආහාරය අත්හරිනවා. රාත්‍රී ආහාර ගත්තාම හුඟක් අමාරුයි කියලා. ඒ කියන්නේ දැන් කය ප්‍රතිශක්ති කරන පද්ධතිය සෑහෙන්න දුර්වල වෙලා දුර්වල වෙලා ගිහිලා අභ්‍යන්තර. අත උස්සන්න බැරුව යනවා. අද අකින් නොයෙක් වැඩ කළාට දවස කියනවා උස්සන්න බැරුව යනවා. පාදයක් උස්සලා පාදයක් තියන්න බැරුව යනවා. උස්සලා තිබ්බත් මං තියෙන තැන නෙමෙයි තියන්න වෙන්නේ. මේ කාරණාව රට්ටපාල මහරහතන් වහන්සේ කෝරව විරජිරුවන්ගෙන් අහනකොට රජිරුත් ඔය කතාව කීවා. අපි ඒ කරුණු මේ මරණ සති දේශනාවේ සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට ලෙඩක් හැදිලා අපි බොහෝම අසාධ්‍ය තත්ත්වයකට පත් වෙනවා. රෝගයත් එක්ක සටන් කරන්න ශක්තිය අපිට නැති වෙනවා. පිනත දහමට වේදන් නොකල අය සමහර වෙලාවට සනීප වෙන්න හරියට වේදන් කරනවා. නිරෝගී බවට අපි ඒ තරම් කැමති. හින්දහන් වලට වේදන් කලේ නැහැ. නමුත් මේ කය සුවපත් කරගන්න වේදන් කළා. එහෙම වේදන් කරලා පෝෂණය කළත් මේ කය දවසකට මට එරෙහි වෙන තැනට තැනට එනවා. මරණය ආව දවසට ඒ කිසිම වියදමකින් පලක් නැතුවත් යනවා. එහෙනම් දෙවැනි කාරණාව කොයි විදිහට සිහිපත් කරලා අපි මේවට උදාහරණ කතා හැම එකක් ගානෙම සාකච්ඡා කරලා තියෙනවා. මේ ආපහු සාරාංශයක් තමයි සිහිපත් කරන්නේ. ඒ හින්දා මගේ දේවල් මට මොහොතින් මොහොත මොහොතින් මොහොත අහිමි වෙනවා. හැබැයි මට ජීවිතේ මොහොතින් මොහොත අහිමි වෙනවා. නමුත් අපි මේ ලෝකේ හුඟක් දේවල් හිමි කරගන්න බොහෝ දේවල් කරනවා. ජීවිතය අහිමි වෙනකොට තව දේවල් හිමි වෙන එකේ තේරුමක් තේරුමක් නැහැ. අහිමි වෙන ජීවිතයට සාධාරණයක් කරන්න අරගෙන යන්න පුළුවන් දෙයක් රැස්කරන්න වැඩියෙන් යොමු වෙන එක හරි වටිනවා. ඊළඟට තුන්වෙනි ක්‍රමය උපසංහරණතෝ. උපසංහරණතෝ කියලා කියවේ මහ පිරිවර හිටිය අයත් මැරුණා. විශාල පිරිස් බලයක් තිබුණ අයත් මැරුණා. බොහෝ පින් තිබුණ අයත් මැරුණා. බලදාසලා බීමසේනලා වගේ මහා ශරීර ශක්තිවන්තයෝ මැරුණා. මේ ලෝකේ ජීවත් වෙච්ච මහා යෘද්ධවන්තයා ඇටියට බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාපු වාගිතුන් වහන්සේට දෙවෙනි වෙච්ච නමුත් irdivanthaya කියන විරුදාවලිය තිබිච්ච මහ මුගලන් මහරහතන් වහන්සේ නිකම්ම පිරිනවම් පෑවද පිරිනවම් පාන වෙලාවේ විශ්වයක් මවිත කළ ඒ irdiyak අරගෙනම ගියා irdiyak එක්කම පිරිනවම් පෑවා ඒක වෙන කාටවත් දුන්නේ දුන්නෙත් නෑ දෙන්න පුළුවන් කමකුත් කමකුත් නෑ මේ ලෝකේ මහා ප්‍රඥාවන්තයා ශරීර මහරහතන් වහන්සේ. හැබැයි හැමතැනම බුදුරජාණන් වහන්සේ හැර මහා ප්‍රඥාවන්තයා සාරිපුත්යන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ හැර දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ අන් රහතන් වහන්සේලාත් ඇතුළුව ඒ සියලු දෙනාටම මොනතරම් ප්‍රඥාවක් තියෙනවද? ඒ සියල්ල එකතු කළොත් ඒ එකතු කරගත්ත සියලු දෙනාගේම ප්‍රඥාව සාරිපුත්යන් වහන්සේගේ ප්‍රඥාව ළඟ සොළොස් කලාවෙන් එක කලාවක් තරම්වත් නැහැ කියලා සඳහන් කළා. එහෙනම් මේ මහා ප්‍රඥා කොහොමද කියන කාරණාව වචන මාත්‍රයෙන් කියනවා මිස හරියට හිතුවොත් ඇස් වලින් කඳුළු ගලනවා මිස උන්වහන්සේගේ ප්‍රඥාව ගැන තේරෙන්නේ නම් තේරෙන්නේ නැහැ. නමුත් සාරිපුත්යන් වහන්සේ මේ වෙනකොට විශ්වයේ කොහෙවත් කොහෙවත් නැහැ පිරිනුවම් පවතලා. ඒ යනකොට අර මහ ප්‍රඥාව ලෝක සත්‍යයට බෙදලා ගියාද? ඒ ප්‍රඥාවත් අරගෙනම යන්න ගියා. සීමාවක් ගැන කතා කරන්න බැරුව වචනයෙන් විස්තර කරලා ඉවර කරන්න බැරි අසීමාන්තික ගුණස්කන්ධය, සීලස්කන්ධය, සමාධිස්කන්ධය, කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් පෙරදරි කරගත් කෝටි ලක්ෂයක් සක්වලේ කිසි කෙනෙකුට දෙවනි නොවිච්ච අනන්ත විශ්වයේ කාටවත් නොපැරදුණු ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සතු ඒ සියලුම ගුණ ධර්මත් අරගෙනම නිසි කාලේ පිරිනුවම් පාවදාලා. ඒ වාගේ උත්තරමයන් වහන්සේලාට එහෙම වුණා නම් මම වගේ කෙනෙක් ගැන කවර කතාවක්ද? ඒ වාගේ හැකියාවල් එකක්වත් මට නෑ මායයට හරියට මම කනකොල කෙන්නක් වගේ. ආන් ඒ නිසා වහ වහ මරුට පැහැරගන්න පුළුවන් ජීවිතයක් මම ළඟ තියෙනවා. ඕනෑම වෙලාවක ගිලිහෙන්න පුළුවන් ජීවිතයක් මම ළඟ තියෙනවා. විදුලියක් වගේ අනිත්‍ය වූ ජීවිතයක් තියාගෙන සදාකාලිකයි වගේ හිත හිත ජීවත් වෙන එකේ කිසි තේරුමක් නැහැ කියන කාරණාව හොඳටම දැනගෙන හැම වෙලාවෙම මරණ සතියෙන්ම කටයුතු කරන්න ඕනේ. එතකොට අකුසලයෙන් ඈත් වෙනවා කුසලයටම ලං වෙනවා. මෙන්න මේ තුන්වෙනි කාරණාව ගැන තුන්වෙනි අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ. හතරවෙනි ක්‍රමය කාය බහු සාධාරණත්වය. මේ ඇඟ ඕනෑම කෙනෙකුට සාධාරණයි. මගේ ඇඟ මට විතරක් අයිතිද? නෑ කියන කතාව අපි කතා කළා කාය බහු සාධාරණත්වෝ සාකච්ඡා කරනකොට. මේ ශරීරය ආශ්‍රය කරගෙන ජීවත් වෙන පණුව ගාන කෝටි ගණන්. සිවිය කාලා ජීවත් වෙන අය ඉන්නවා. හම කාලා ජීවත් වෙන අය ඉන්නවා. මස් කාලා ජීවත් වෙන අය ඉන්නවා. ලේ බීලා ජීවත් වෙන අය ඉන්නවා. ඇට කෝටු වල ජීවත් වෙන අය ඉන්නවා. ඇට මිදුළු කාලා ජීවත් වෙන අය ඉන්නවා. යම් ප්‍රමාණයකට කෝටි ගණන් සත්තු මගේ ශරීරයේ කාගෙන කාගෙන යනවා. මට කවදාවත් නවත්තන්න පුළුවන්ද? ඒක කවදාවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ ප්‍රමාණයට කනින්ද විතරක් මට ජීවත් වීමේ වාසනාව තියෙනවා යම් දවසක ප්‍රමාණය ඉක්මවලා කණ්ඩ පටන් ගත්තොත් මගේ ජීවත් වීමේ අයිතිය මොහොතින් ඒගොල්ලෝ අරගන්න. එහෙමනම් මේ ඇඟ බොහෝ දිනාට සාධාරණයි. මිනිහෙක් පාරේ යනවා. කෙනෙක් ගල් ගහනවා. ගහන ගහන ගල් අර මිනිහගේ ඇඟේ වදිනවා. ඉතින් ඒ මිනිහට ගලක් ගහන්නත් මාව සාධාරණයි. පිහියෙන් දාලා ගහන්නත් මාව සාධාරණයි. මම පාරේ යනකොට මිනිහෙක් පිහියෙන් ගැහුවොත් එහෙම එපා ගහන්න කියලා කියන වෙන කවුරුවත් මගේ ළඟ වෙන ආරක්ෂක පද්ධතියක් ඉබේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඕනනම් මට පිළියෙන් කොටන්න පුළුවන් ඔහුට ඒක සාධාරණයි ඔහුට කොටන්න ඉඩ තියෙනවා ආන් ඒකයි කාය බහු සාධාරණතෝ කියලා කියන්නේ ඊළඟට පින්නතනේ මේ ඇඟ විනාශ කරන්න කපලා කොටලා පුච්චලා නොඑක ආකාරයකින් විනාශ කරන්න මේ ලෝකේ ඉන්න අයට පුළුවන් ඒගොල්ලන්ට ඒ සඳහා සාධාරණ බව තියෙනවා අපි කතා කරන්නේ තව කෙනෙකුට ගහන්නයි තියක් නෑ. තව කෙනෙක් මරන්නයි තියක් නෑ. එහෙම කතා කළාට ලෝකේ ඕන තරම්ගේ දේවල් වෙනවා. ඔවුන්ට එහෙම කරන්න බැරි නම් කෙරෙන්නේ නෑ. නමුත් කරන්න පුළුවන්. ඒ නිසා එහෙනම් ඕනම වෙලාවක ගල් පාරකින් මැරෙන්නත් පුළුවන්. මිටි පාරකින් මැරෙන්නත් පුළුවන්. පිහි පාරකින් මැරෙන්නත් පුළුවන්. මේ ශරීරයේ ඇතුළේ ජීවත් වෙන ශුද්‍ර ප්‍රාණීන්ගේ බලපෑම නිසා මැරෙන්නත් පුළුවන්. ඒක ඊළඟ මොහොතේ සිද්ධ වෙන්න පුළුවන්. වහවහ කුසල් රැස් කරන්න ඕනේ. මරණය ඒ තරම්ම ඉක්මන් කියන කාරණාව දැනගන්න. පස්වෙනි කාරණාව ආයුෂයේ ඇති දුර්වලතාවය. ආයු උබ්බරේ. අපි හතරවෙනි කාරණාව සාකච්ඡා කරනකොට කරුණු ගණනාවක් මේ යටතේ කතා කළා. එහෙනම් මෙතනත් කාරණා පහක් කතා කළා පස්වෙනි කාරණාවේ ආයු උබ්බරය යටතේ. එතෙන් සාකච්ඡා කළා අපි ආස්වාස ප්‍රාස්වාස හැම විටම තිබිය යුතුයි. මේ හුස්ම ගැනීම, හුස්ම පහළ හෙලීම කියන කාරණාව හැම වෙලාවෙම තියෙන්නේ. යම් වෙලාවක ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න බැරි වුණොත්, පහළට හෙලපු හුස්ම ඉහළට ගන්න බැරි වුණොත්, එතනින්ම ජීවිතේ ඉවරයි කියන කාරණාව අපි සාකච්ඡා කළා. අපිට විශ්වාසයක් තියෙනවා දිහළට ගත්ත හුස්ම පහළ හෙලන්න පුළුවන් වෙයි කියලා. සංසාරේ ගෙන ආපු කුසල ශක්තිය නිසා පුළුවන් නැත්නම් ඉහළට ගත්ත එක පහළ හෙලන්න බැරි වෙන්න පුළුවන්. මේ ඇඟේ එහෙම දේවල් සිද්ධ වෙනවා. නමුත් ප්‍රතිසන්දිය කොච්චර බලවත්ද කියන එක අපි ඉස්සරහට වචන දෙකක් කතා කරමු. ඊළඟට තියෙනවා සතර ඉරියව්ව මනාව පැවැත්විය යුතුයි. මේ ආයු උබ්බරේ කියන කාරණාව ආයශයේදී දුර්වලතාවය. සතර ඉරියව්ව මනාව පවත්වන්න තියෙනවා නම් හොඳයි. නමුත් ඒක කරන්න හැමදාම ඕනම වෙලාවක බැරි වෙන්න පුළුවන්. කෙනෙකුට ඉඳගෙන ඉන්න බැරිම වෙන්න පුළුවන් ජීවිතේ. අදිසිය කොන්ද කැඩුනා. තෝපත් කරගන්න බැරි වුණා. ඉඳගෙන ඉන්නම ඉන්නම බෑ. දිගහැරලම තමයි ඉන්නේ. සමහර කෙනෙකුට හිටගෙන ඉන්න බෑ. අපි කියමු කකුලේ බලන හරවල් දෙකම කැඩිලා. කොහොම හරි ජීවත් කරවලා තියෙනවා. නමුත් මොහොතක්වත් හිටගෙන ඉන්නේ හිටගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. හිටගෙන ඉන්න බෑ. ඇවිදින්න බෑ. සමහර කෙනෙකුට නිදා ගන්නත් බෑ. කොට්ට ගණනාවක් කියලා කෙලින් තමයි හේතු කරලා තියන්නේ. මෙන්න මේ වාගේ සතර ඉරියව්ව ඕනම ඉරියව්වකින් අපිට හිරිහැර වෙන්න පුළුවන්කම තියෙනවා. සීතල උෂ්ණය මනාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සීතල වැඩි වුණත් මැරෙනවා, උෂ්ණය වැඩි වුණත් මැරෙනවා. මේක මනාව පවතින්න ඕනේ. සතර මහා භූතයන් අපිට විශේෂයෙන් අනුග්‍රහ දක්වන්න ඕනේ. පඨ වියාපෝ තේජෝ වායෝ යම් හේතුවකින් වෙනස් ස්වභාවයකටපත් වෙන්න ගත්තොත් ඒක හිරිහැරයක්, වදයක්, මරණයට හේතුවක්. එනම් සතර මහා භූතයන්ගේ අනුග්‍රහය අපිට මනාව තියෙන්නේ. එහෙම නැත්නම් හැම වෙලාවෙම ආශියාගේ දුර්වල බවයි පෙන්වලා තියෙන්නේ. අපි වෙන දෙයක් කල්පනා කරලා බැලුවොත් සමහර අයට හති එහෙම ලෙඩක් තියෙනවා. කොච්චරවත් හතිය තියෙනවා. සමහර කෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවය තියෙනවා. සමහර කෙනෙක් නිතරම නහයට මොකක් හරි දාගෙන ඉන්නවා. සමහර කෙනෙක් නිතරම ඔය ඉන්නකට වාගේ දේවල් අතේම තියාගෙන ඉන්නවා. හදිස්සියේ හිර වුණොත් ඉක්මනට පාවිච්චි කරනවා. ඒ වගේ තත්ත්වයන් හදිස්සිය හදිස්සිය තියෙන. නමුත් බලන්නකෝ හතිය තියෙන මිනිහටත් නිින්ද යනවා. නහය හිර වෙන මිනිහටත් නිින්ද යනවා. පැය ගාණක් නිින්ද ගිහිල්ලා. නිින්දෙන් හිර වෙලාද හුස්ම ගන්න බැරි වෙලාද නෑ පැය ගාණක් නැගිටලා අවදි වුණාට පස්සේ තමයි ආයෙත් අර නහයට අදින බෙහෙත අතට ගන්නේ. අර නිින්දෙදි කවුද එතකොට මට මේ උපකාරය කළේ? එහෙම කවුරුවත් ළඟ ඉඳගෙන නාස්පුඩුව හිර වෙනවට බෙහෙත් කර කර ළඟ හිටියේ නෑනේ. එළි වෙනකන් ඉඳ ගිහිල්ලා හැදුනේ. කොහොමද එහෙනම් මේ එළි වෙනකන් ජීවත් වුනේ මේ මොකවත් නැතුව? මේක තමයි උපදිනකොට අරගෙන ආපු ආයුෂයාගේ තියෙන ප්‍රබල බව. පහුගිය ආත්මයේ චුති චිත්තයෙන් අරගත් ජීවිතයේ තියෙන ප්‍රබල බව. පහුගිය ආත්ම චුතියට ඉදිරිපත් වෙන කුසල ශක්තියේ තියෙන ප්‍රබල බව. ඔබත් මම තවම මෙහෙම ජීවත් වෙන්නේ හින්දා කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරලා තාවම අපිම වරන්න බැරි වුණා. ඒ කියන්නේ සංසාරේ කරපු අසීමාන්තික පින්කන්දක් තියෙනවා. රොටි කාලා මැරුණෙත් නෑ, හැප්පිලා මැරුණෙත් නෑ, යට වෙලා මැරුණෙත් නෑ, පොඩි වෙලා මැරුණෙත් නෑ, කැපිලා මැරුණෙත් නෑ. එහෙම වෙන්න සසර කරපු අකුසල කර්මයක් තාම හේතුුන්නේ. මෙච්චර කල් ජීවත් වෙන්නේ ඒ චුති චිත්තය ඇති වෙච්ච වෙලාවේ එතෙන්ට එකතු වෙන ප්‍රතිසන්දිසිතට බලපාපු කුසල කර්මයේ තරම්ම තරම්ම බලවත් කුසල කර්මයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. පුදුම කියන්නේ ජීවත් වෙන මිනිස්සු මේ තරම් කුසල කර්මයක් අරගෙන ඇවිල්ලයි මම මේ තරම් අනතුරු තියෙන තැන්වල ජීවත් වෙනවා. යුද්ධ භූමියේ යුද්ධ කරලා හොඳට gedara එන සෙබළු ඕන තරම් ඉන්නවා. වෙඩි වරුසාවල් වැක්කිරිච්ච පරිසරවල ඉඳලා කිසි උපද්‍රවයක් නැතුව gedaraku මිනිස්සු ඉන්නවා. නාය ගියපු තැන්වල ගම් වතුර තිබුණ තැන්වල ජීවත් වෙලා කරදරයක් නැතුව gedaraku මිනිස්සු ඉන්නවා. ගඟේ ගහගෙන යන මිනිස්සු ගොඩ ගන්නේ ගඟට පැනලා කිමිදිලා ගිහිල්ලා ඔවුන් ගොඩට අරන් එනවා තමන්ගේ ජීවිතය රැකගෙන. මේ මිනිස්සුන්ට මේ හුළඟ මේ ජලය මේ වෙඩි වරුසාවල් මේ ගින්න මේ තරම් හානි කරනකොට ඇයි මට හානි නොකළේ? ඒ දේවල් වලින් හානි වෙන්න තරම් කරුණයක් තාම මට ලැබිලා එළඹිලා නෑ මං එහෙම කරුණ ශක්තියක් ගෙනල්ලා නෑ තවම කියලා කියන්නේ පෙර කරගත්ත කුසල ශක්තියේ ප්‍රබල බවයි මේ කියන්නේ. ඒ ප්‍රබල ශක්තිය අරගෙන ඒක ගැන හිතන්නේ නැතුව ඊළඟට නම් මේ වාගේ කරදර ව්‍යසන රසකට මුහුණ දෙන්න පුළුවන් අකුසල කර්ම මේ ජීවිතයේ ඕන තරම් ඕන තරම් පුරවලා කියන්නේ. ඊළඟ ආත්මවල නම් ගැලවෙන්නේ වෙන එකක් නෑ ආත්ම කෝටි ගන්න. එහෙනම් මේ තාම ඉන්නේ අරගෙන ආපු කුසල ශක්තිය ප්‍රබල බවත් එක්ක. මොනතරම් පිං කරලද කියන කාරණාව තේරෙන්නේ ඔය වාගේ තැන්වල. නමුත් මැරෙන වෙලාව ඕන වෙලාවක එන්න පුළුවන්. ඒ නිසා තව බොහෝ කුසල් රැස්කරනද නිතර නිතර තමන්ගේ මරණය සිහිපත් කරන එක හරි වටිනවා කියලා දේශනා කළේ ඒකයි. ඊළඟට පින්නතුනි මේ කාරණාව පැහැදිලි කරනකොට ජීවිත ඉන්ද්‍රියේ ආයුෂයේ තියෙන මහ ප්‍රබල බව මේකෙන් මනාව තේරුම් ගන්න කියලා සඳහන් කරනවා. ඒ වගේම අපි පහුගිය ජීවිතවල චුති චිත්තේදී මේ උපත සඳහා කොයිතරම් ශක්තිමත් කුසල් හේතු කරගෙන තියෙනවද? මෙතන පිටසේ පැහැදිලි කළා මේ චුල්ල නන්දිය යාත්‍රේ අපි අරගෙන ආපු කුසල ශක්තිය ඒ වගේම මේ ලෝකයේ කුසල් ගැන හිතන්නේ නැතුව අපි කරන අකුසල් වල කර්ම මනාව පැහැදිලි කරනවා මේ චුල්ල නන්දිය කියන ජාතක කතාව. අපේ මහ බෝසතාණන් වහන්සේ වඳුරු කුලයේ ඉපදිලා. සහෝදරයෙකුත් ඉන්නවා. විශාල වඳුරු ප්‍රමාණයක නායකත්වයක් උන්වහන්සේ දරනවා. සඳහන් කරනවා 80000 වානරයන්ගේ නායකය කියලා. හැබැයි අම්මගේ ඇස් දෙක අන්ධ. 80000ක් වානරයන්ගේ රජුරුව වෙලා ඉඳලා තමන්ගේ අම්මා වෙනුවෙන් කරන්න දෙන යුතුයකම් ටික කරන්න ඕන නිසා රජකම අත්හැරලා අම්මා හොයාගෙන ඉන්නේ. එහෙම ඇවිල්ලා සහෝදරයත් අම්මත් එක්ක නුග ගහක ජීවත් වෙනවා. කැලේ උගුල් හදන වැද්දෙක් ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා උගුල් බලලා ඒ උගුල් වල Tamanට එදා කිසි සතෙක් නැහැ. හිස් අතින් දුන්නක් අරගෙන වටපිට බල බල ඉන්නේ. මේ වෙලාවේ වානර රජුව දැක්ක වැද්දා එනවා. හිමීට නුගගහේ පොළවලට මුවා වෙලා හින්දා. සහෝදරයෙක් හැංගුණා. අම්මට මොකවත් තේරෙන්නේ නැස් වෙන්න තියෙනවා. වැද්ද හදිස්සියෙම දැක්කා වැඳිරි ගහේ තීරණය කළා එකම සතෙක්වත් නැති එකේ මේ වැඳිරිවත් මරන්න ඕනේ කියලා. හැබැයි මේ වැද්දට ශිල්ප උගන්වපු ගුරුවරයා එයාට ශිල්ප උගන්වන්න කැමති වුණේ නැහැ. මොකද වැද්දා ඒ තරම් හොඳ මිනිහෙක් නෙමෙයි. ಗುಣ තියෙන කෙනෙක් නෙමෙයි. උගන්වන ශිල්ප වැරදියට යොදන්න පුළුවන්. ඒ නිසා පොරොන්දුවක් අරගන්න ඔබට උගන්වන්න නම් හැබැයි මේ ශිල්ප වැරදියට යොදන්න එපා. ගුණවතුන් සිල්වතුන් නැති කරන්න කොහොමවත් පාවිච්චි කරන්න එපා. පොරොන්දු වෙලා ඉගෙන ගන්න. නමුත් ඉගෙන ගත්තට පස්සේ වැද්දට ඒක අමතක වෙලා ඉතියි. මහ වැඳිරිට විදින්න හදනකොට හැංගිච්ච වඳුරු රජුරු එළියට ඇවිල්ලා කිව්වා මේ මගේ අම්මා. මගේ අම්මගේ ඇස් දෙක පේන්නේ මගේ අම්මා මරන්න එපා. උඹට අද දඩේමක් නැත්නම් මාව මරාගත්තට කමක් නැහැ. හැබැයි මගේ අම්මගේ ජීවිතය ඉතුරු කරන්න ඕනේ කියලා. වැද්දා පොරොන්දුනා එහෙම කරන්න කියලා. තමන්ගේ ජීවිතේ ගන්න ගියාම ඊටම තියුණු ඊතලය වන් රජුරුවන්ගේ ශරීරයේ පසාරු කරගෙන ගියා. අම්මා වෙනුවෙන් ජීවිතය දුන්නා. වැද්දා කල්පනා කළා වඳුරට වෙච්ච පොරොන්දුව දැන් වෙන කවුරු දන්නවද? ඒ නිසා වැඳිරිත් කරන් යන්නේ එකම හොඳයි. ආපහු සැරයක් වැඳිරිට විදින්න හදනකොට හැංගිලා හිටපු බාල සහෝදරය එළියට ඇවිල්ලා කිව්වා මගේ සහෝදරයාගේ පොරොන්දුව කඩ කරන්නයි ඔබ හදන්නේ. මගේ අම්මා මරන්න එපා. අවශ්‍යම නම් මගේ ජීවිතෙත් ගන්න කියලා. ඒ ජීවිතෙත් ගත්තා අම්මත් මැරුණා. තුන් දෙනාම එල්ලගෙන නගරයට යනවා. නගරේ දිහාට යනකොට කෙනෙක් දුවගෙන දුවගෙන ඇවිල්ලා කියනවා උඹේ ගෙට මහ අකුණු වැදිලා ගෙදරත් ගෙදර අයත් ඔක්කොම විනාශ වෙලා ගිහින්. ගුරුවරයා එදා කිව්වා ඔබ හොඳ මිනිහෙක් නෙමෙයි මේ ශිල්ප වැරදියට භාවිතා කරන්න එපා කියලා. මොහොතයි මහ පොළොව දෙපැත්තට ඈත් වුණා වැද්දක් අවීචිත මරණය. එහෙමනම් අපි දැන ඉගෙනගත්ත දේවල් අපි කොයිතරම් පාවිච්චි කරනවද අපේම අභාග්‍ය වෙන්නේ. දැන ඉගෙනගත්ත ශිල්ප ප්‍රගුණ කරගත්ත අය මේ ජීවිතේ මේ තරම් අනිත්‍යතාවයක ඉඳගෙන Tamanta ලාභයක් හොයන්නේ අනුන්ගේ සම්පත් මොනතරම් කොල්ල කනවද? මහජන සම්පත් කොච්චර කොල්ල කනවද? පොදු සම්පත් මොනතරම් විනාශ කරනවද? පොදු සම්පත් විනාශ කරන්න කොච්චර උදව් කරනවද? නමුත් ඒගොල්ලන්ගේ ශක්තිය, හැකියාව උගත්කම පාවිච්චි කරලා කරන දේවල්. නමුත් යහපතක් නම් වෙන්නේ වෙන්නේ නැහැ කවුරුවත් Tamanට සාධාරණයක් නම් කරගන්න බව. ඒ තුලින් අපිට පේන්නේ ඇත්තම ඇත්තම නෑ. අන්න ඒ නිසා මේ කතාවෙන් අපිට කියනවා දැන උගත් දේවල් තමන්ගේම අයහපතට යොදා ගන්න එපා කියලා. හැම එකක්ම තමන්ගේ යහපතට මිසක් අයහපතට යොදන්න එපා. වැද්දකලේ තමන්ගේ දැනුම අයහපතටම පාවිච්චි කරනවා. අපිට එහෙම වෙන්න එපා කියලා කියනවා. ඊළඟට සඳහන් කළා යම් යම් පවක්ද කුසලයක්ද කළොත් එය තමා තුළින්ම පිළිබිඹු වෙලා පේනවා. කලේ පවුද පින්ද කියන එක තමන්ගින්ම පේනවා. මේ විදිහට කර්මය ගැන හිතන්න කියලා සඳහන් කළා. ඒ තමන් කලේ පවුද පින්ද කියලා කොහොමද තමන්ටම පේන්නේ? සංසාරේ මේ ජීවත් වෙනකොට අපිට හැදෙන ලෙඩ රෝග ඒවා කර්මය නිසාම හටගන්න ලෙඩ. පෙර කරපු අකුසල් නිසාම හටගන්න රෝග. ඒ අකුසලවල විපාක නිසාම මුණ දෙන්න ලැබිච්ච දේවල්. හැබැයි ඒක මනාව දැනගන්න ප්‍රඥාව තියෙනවා නම් ධර්මයෙන් කොහොසත් නම් ඒක මනාව දැනගන්න. ආන් එහෙම මේ ජීවිතේ මනාව අවබෝධ කරගත්ත පුද්ගලයාට ලොකු දුකක් වේදනාවක් නම් සල්ල සූත්‍රයේ සඳහන් කළේ සමහර කෙනෙකුට උල් දෙකක් කැඩෙනවා සමහර කෙනෙකුට එක උලක් කැඩෙනවා. අපි කියමු කෙනෙක් ලෙඩ පිළිකාව වෙනත් අසාධ්‍ය තත්ත්වයක්. දැන් ඒ රෝගේ පිළිබඳව දුකක් තියෙනවා. කායික දුක. රෝගේ නිසා විඳින පීඩාව කායික දුක. නමුත් මට එහෙම ලෙඩක් තියෙනවා කියලා මානසික දුකකුත් තියෙනවා. එතකොට ඇඟටත් උලක් ඇනිලා හිතටත් උලක් ඇනිලා. යමුත් යමෙක් ධර්මයෙන් පෝෂණය වෙලා හිටියනම් ඒ පුජ්‍යලයාගේ කයට ඇනිලා තියෙන උල කිසිසේත් හිතට ඇනෙන්නේ නැහැ. මොකද ඔහු හොඳට දන්නවා මේ පෙර මා රැස් කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා පශ්චාත්තාපයටපත් වෙන්න ඕනේ නැවත මෙවන් රෝග තත්ත්වයන්ටපත් වෙන්න කර්ම මේ ජීවිතේ රැස් කරන්නේ නැහැ කියන අදිෂ්ඨානයට ඒ පුජ්‍යලයා යනවා. ඊළඟට පින්නතුණි එහෙම හිතලත් සමහර අය ශක්තිමත් වෙනවා මේ තියෙන්නේ තමන් කරගත්ත පෙර කර්මමයි කියන කාරණාව පැහැදිලි කරනකොට යාදිසං වපතේ බීජං ආදිසං අර්ථේ ඵල මම වපුරපු දේවල්ම තමයි මට ඵල ගෙනල්ලා දීලා තියෙන්නේ කියන කරුණ සිහිපත් කළා ඊළඟට පැහැදිලි කළා මෙච්චර පින්කම් කරලා මට මේ තරම් කර්ම විපාක දෙනවද මටත් මෙහෙම වුණාද පින්කලේ මේ ජීවිතේ පෙර ජීවිතවල කලේ මොනවද කියන කාරණාව අපි දන්නේ නැහැ මේ ජීවිතෙත් පින් කරනවා කියලා කීවට අපේ පින්තුන් බණ අහන්න පටන් අරගෙන මේ වෙනකොට අවුරුදු කීයක් ඇද්ද? අවුරුදු 5 කාලේ, අවුරුදු 10 කාලේ, අවුරුදු 18 20 කාලේ, අවුරුදු 25 30 කාලේ සමහර අය කිසිම පින්කමක් කළේ නෑ. අවුරුදු 40ක් 45ක් වෙච්ච කාලේ සිල් ගන්න පටන් ගත්තා. බණ අහන්න පටන් ගත්තා. භාවනා කරන්න පටන් ගත්තා. නමුත් අර අවුරුදු 40ක් 35ක් විතර වෙනකන් කාලේ පින්කලේ නැත්නම් යමුනේ නැත්නම් මොනවද කලේ කියන කාරණාවට යන්න වෙනවා. එහෙනම් ඒ කාලේ කුසල් වැඩි නොකර වැඩිපුර වෙලා තියෙන්නේ අකුසල්. පෙර ජීවිතවල එහෙම ඕන තරම් වෙලා තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ පින් කරනවා මටම මෙහෙම වෙනවද කියලා කල්පනා කරන එකේ තරම් සාධාරණ නෑ. පින් කරනවට වඩා ඕන තරම් මම පව් කරලා තියෙන බව හොඳට දැනගන්න වෙනවා. ඒ නිසා ඒ හැම කරපු අකුසල කර්මයකටම මේ ජීවිතයේ උපරිමයෙන් ප්‍රතිකර්ම කරන්න ඕනේ. ප්‍රතිකර්ම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොනව කරන්නද කියලා. හැකි හැම වෙලාවකම යොදාගෙන කාල වේලාව උපරිමයෙන් අරගෙන පුළුවන් තරම් දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරගන්න. මේක සම්පූර්ණ කළේ නැත්නම් භාවනාවවත් සාර්ථක වෙයි කියලා කවදාවත් හිතන්න එපා. සමහර කෙනෙක් නම් දානයත් එපා, සීලයත් එපා, භාවනාවම කළ යුතුයි කියලා කතා කළාට ඒක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නෙමෙයි. මේ දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ වෙන්න වෙන්න තමයි ඒ පුජ්‍යලයට සමාධිය උපදින්න පටන් ගන්නේ. භාවනාව දියුණු වෙන්න පටන් ගන්න. එහෙනම් හැම වෙලාවෙම අපි දස පුණ්‍ය ක්‍රියාවෙන් පොහොසත් වෙන්න ඕනේ. ශක්තිමත් වෙන්න ඕනේ. ඊළඟට පිළිතුරේ පැහැදිලි කළා පෝසත්ම ආයතරම් අපි පෝසතුත් නෑ ලස්සනම ආයතරම් අපි ලස්සනත් නෑ එහෙනම් අපිට මෙච්චර පිං තියෙනවා කියලා අපි කතා කළාට අපි ඉස්සෙල්ලා සඳහන් කළා පෙර පිං බොහෝ වියදම් කළා කියලා. මේ ජීවිතය අරගෙන අප්‍රමාණ පිං තියෙන නිසායි මෙහෙම ඉන්නේ කියලා. හැබැයි අප්‍රමාණ පිං කියලා කීවට ඒක අප්‍රමාණම නෑ. සමහර අයට තියෙන සම්පත් මට නෑ. සමහර අය පින් කරපු තරම් මං පින් කරලා නැති නිසායි සඳහන් කළේ එක එක්කෙනාගේ කාය ශක්තිය වෙනස්. එහෙනම් ඒ කායික ශක්තිය ලැබුවේ පෙර පින් නිසා. සමහර අයගේ රූපය මට වඩා හුඟා ලස්සන. ඒ කියන්නේ මට වඩා සංසාරේ වෙනම වැඩියෙන් පින් කරලා තියෙන බව. රූපය ලස්සනයි, කාය ශක්තිය වැඩි, නිරෝගී බවත් ඒ අයගේ මට වඩා බොහොම තියෙනවා. ඒ වගේම ඒ අයට මට වඩා හොඳ ප්‍රඥාවක් දැනුමක් ඒක හැමෝටම වෛද්‍යවරු වෙන්න බැරි වෙනවා හැමෝටම නීතිඥවරු වෙන්න බැරි වෙනවා හැමෝටම ඉංජිනේරවරු වෙන්න බැරි වෙනවා ඒ ඒ තැන් වලට යන්න සිවුම් සිවුම් ප්‍රඥාවල් ඒ ඇයිට තිබුණට කොච්චර පාඩම් කළත් මොන තරම් නිදි මරුවත් කොයි තරම් වෙහිසිලා තිබුණත් මට එතෙන්ට යන්න යන්න බැරි වුණා හේතුව සංසාරේ සිවුම් ප්‍රඥාවල් ලබන්නේ ඒගොල්ලෝ කරපු පින් මම ප්‍රගුණ කරලා නැති හින්දා. මේ දස පුණ්‍ය ක්‍රියාව මනාව ප්‍රගුණ කරපු නැති කෙනෙකුට මේ භාවනාවෙන් හැබෑම ඵල ලබන්න කොහොමද බැරුව වෙනවා. මරණ සතියෙන් විතරක් නෙමෙයි කොයි භාවනාවෙන්වත් මනා ඵල ලබන්න බැරුව යනවා කියන කාරණාව අපි හොඳට තහවුරු කරගන්න ඕනේ. ඊළඟට පින්නතනි මේ රත්නත්‍රය ලෝ පහළ වෙලා පෙර කරගන්න බැරි වෙච්ච පින් කරගන්න තියෙන හොඳම හොඳම අවස්ථාව. රත්නත්‍රයේ ලෝකේ පහළ වෙලා මට ලැබුණ අවස්ථාව නැවත කවරදාකවත් ලැබෙන්නේ නැති මේ අවස්ථාව හොඳටම ගොඩනගා ගන්න ඕනේ. ඒ ජීවිතයට හැබෑම සාධාරණයක් ඉෂ්ටකරන ලැබෙනව නම් අවස්ථාවක් ඒ හොඳම අවස්ථාව තමයි රත්නත්‍රයේ පහළ වෙච්ච අවස්ථාව. අපි පිනතුන අහලා තියෙනවා මහා කප්පින රජුණන්ගේ කතාව. බුදුන් ලොව පහළ වුණා කියලා කියහම රජුණන්ට සිහි නැතුව ගියා. සෑහෙන වෙලාවකින් තමයි සිහි ආවේ. රජුවන්ට වචන එළියට එන්නේ නැතුව ගියා. ඒ තරම්ම ශ්‍රද්ධාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා කියපු වචනෙට කහවණු ලක්ෂයක් ගෙව්වා වෙන කරන්න දෙයක් නැති වුණා. මහ කප්පිට රජුරු එහෙම වුණාට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා දැනගත්තාම බුද්ධාන්තරේක මමත් ඉපදුනා කියලා දැනගත්තාම අපටත් නම් එහෙම වුණේ එහෙම වුණේ නැහැ. අපිට එහෙම හිතුනේ නැහැ. හැමදාම පොයද සිල් ගන්න ඕනෙමයි කියන අදහසට අපි ගියේ නෑ. දවසට වරක්වත් බුදුන් වඳින්න ඕනේ කියන හැඟීමට අපි ආවේ අපි ආවේ නෑ. මහා කප්පින රජුරෝ මේම හිටියනම් කොහොම වඳීද? එහෙනම් ඒ වගේ උත්මයන්ගේ අපේ අතර තියෙන වෙනස එහෙමයි තමයි තේරෙන්න පටන් ගන්නේ. ආන් ඒ නිසා අපිටත් ලැබිලා තියෙන ඒ අවස්ථාවමයි ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන රත්නත්‍රයේ ලෝකෙ පහළ වෙලා මේ කුණු ඇඟෙන් පෞකාර සිතිලි වලින් බෙදෙන්නම අවස්ථාව හම්බ වෙලා තියෙනවා. මේ ඇඟේ තරම්ම පිළිතුරු. මේ කුණු ඇඟෙන් මිදෙනවා නම් රත්නත්‍රේ නිසාමයි මේ හිතේ මොන තරම් පාලනය කරන්න හැදුවත් මගෙත් එක්ක එරෙහි වෙවි එරෙහි වෙවි හිත ඇතුලේ අකුසල් සිතුවිලිම උපදිනවා. පෞකාර සිතුවිලිම උපදිනවා. කොච්චර හිතුවත් යටපත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ. භාවනා කරන්න වාඩි වෙච්ච ගමම්ම නානා ප්‍රකාර විකාරම මතක් වෙන්න පටන් ගන්නවා. දෙන්නෙම නෑ හිත දියුණු කරගෙන. මේකෙන් මිදෙන්න යම් වෑයමක් යොදනවා නම් ඒකට හම්බ වුණ හොඳම අවස්ථාවක් මේ රත්නත්‍රයේ පහළ වෙච්ච වෙලාවමයි. ඒ නිසා මේ මොහොතින් උපරිම ප්‍රයෝජන ගන්න හැම වෙලාවෙම අදිෂ්ඨාන කරන්න ඕනේ. හැම වෙලාවෙම ඒ විදිහින් වෙලාව යොදා ගන්න ඕනේ. Tamanට යහපතක්ම කරගන්න ඕනේ කියන අදහස ඇති කරගන්න ඕනේ. ඊළඟට පින්නතිනි අපි දැන් මේ විඳින අපේ අරමුණු විශේෂයෙන් සම්පූර්ණයෙන් ඒ අරමුණු ජයගන්න නම් අපේ පව්වලට කරන ප්‍රතිකර්මය විශේෂයෙන් අපි සිහිපත් කළා දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරන්න ඕනේ. මේ වද දෙන්නේ පෙර පව්මනේ. ඒවට කරන්න තියෙන හොඳම ප්‍රතිකර්මය තමයි අද දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරන්නේ. දාන සීල භාවනා පත්ති පත්තාන් මෝදන ඒ වගේම ධර්ම දේශනා කිරීම ධර්ම ශ්‍රවණය කිරීම බතාවක් කිරීම පිළිය යුත්තන් පිළිීම නිත්‍යජු කර්මය ආදී මේ දේවල් සම්පූර්ණ කරගන්නේ මේ කාරණා තුල නිහතමානී බව පවා මනාව අන්තර්ගතයි පිළිය යුත්තන් පිළිීම කියන කාරණා එහෙම නැත්නම් යක්ත බවත් එක්ක එන මාන්නයේ ගුණ ඇත්තන්ටවත් වඳින්න හිතෙන්නේ නැහැ. ගුණ ඇත්තන්ටවත් ගරු කරන්න හිතෙන්නේ හිතෙන්නේ නැහැ. ඒ සියල්ල කැටි කරගෙන දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරන්න බුදුරජාණන් වහන්සේ අපිට කරුණ දක්වලා තියෙනවා. ඊළඟට පින්නතුනේ තවත් කරුණු කාරණා රාශියක් මේ කාරණාවෙන් අපිට පැහැදිලි කරනවා. දස පුණ්‍ය ක්‍රියාව මනාව සම්පූර්ණ කරගෙන මෙලොව ජීවිතේ දිනන්නේ කරුණු එලිපෙහෙලි කරන්න මග කියලා මේ ජීවිතයේ ඉපදුන ගමන්ම පින්කම් කලේ නැති වුණාට යමක් සත්පුරුෂය ඇසුරු කරලා දැන අවබෝධ කරගත්ත ගමනේ පෙර ප්‍රමාදයක් එක්කම ජය ගන්න කටයුතු කරන්න වෙහෙසෙන්න උනන්දුවක් ඇති කරගන්න ඕනේ. ඊළඟට පින්නදෙන හත්වෙනි කාරණාව අද්ධාන පරිච්ඡේදය. අද්ධාන පරිච්ඡේදයක් වශයෙන් මට ජීවත් වෙන්න ලැබිලා තියෙන මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අටවෙනි කාරණාව කන පරිත්තතු. ඊ타ම ෂණයයි, ඊ타ම මොහොතයි මගේ ජීවිතේ පවතින. චිත්තක්ෂණයක් මේ ජීවිතේ පවතින. ඊළඟ මොහොතේ නැති වෙන්න පුළුවන් කියන කාරණාව අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කළා. එහෙමනම් මරණානුස්සතිය වඩමින් අප්‍රමාදීව කුසල් රැස් කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ මරණ සතිය පිළිබඳව කරුණු දක්වනකොට බොහෝසේ පැහැදිලි කළා. මෙන්න මේ අට ආකාරයේ නැවත හොඳින් මෙනෙහි කරමින් මේ අට ආකාරයෙන්ම නැවත නැවත පාඩම් කර ගනිමින් එක කාරණාවකට එක උදාහරණයක් හරි මතක තියාගත්තොත් ඉතුරු කරුණු නිරන්තරයෙන් අපිට සිහිපත් වෙන්න පටන් ගන්නවා. ඔය සියල්ල හොඳට දැනගන්න එක මේ භාවනාව ප්‍රගුණ කරන්න ලැබෙන හොඳ අවස්ථාවක්. ලොකු පහසුවක්. අටම පිළිබඳව කරුණු දැනගෙන එකක් කරගන්න. මේ කාරණාව මෙනෙහි කරන්න මට හරි පහසුයි කියලා කල්පනා කරනවා. දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරගනිමින් සිත පිරිසිදු වීම හා සමාධිගත වීම ඉක්මන් කරවගන්න ඒ දස පුණ්‍ය ක්‍රියාව දැනගන්න එක සම්පූර්ණ කරගන්න එක ප්‍රගුණ කරන එක හරි වටිනවා ඊළඟට සඳහන් කළා අතීතයේ පින්කම් වලින් භාවනාව සාර්ථක කරගන්න යම් කෙනෙක් උත්සාහ දරනවා නම් ඒක ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි අතීතයේ පින්කම් වලින් අපිට ශක්තියක් තියෙනවා. නමුත් ඒක සාර්ථක වෙන්නෙම නෑ. මෙදා වඩා කුසල කර්මයන් භාවනාව සාර්ථක කරගන්නේ බොහෝසේ ප්‍රයෝගී වෙනවා. ආන් ඒ නිසා අපි කාටවත් මේ දස පුණ්‍ය ක්‍රියාව අමතක කරලා මේ ගමන යන්න බෑ. භාවනා කරන ගමන්, බණ අහන ගමන්, සිල් රකින්න ගමන් දස පුණ්‍ය ක්‍රියාවම සම්පූර්ණ කරලා ප්‍රගුණ කරලා තියෙනවා. ඒක භාවනාවටත් ලොකු උපකාරයක්. සංසාරේ සැප විඳින්නත් ලොකු උපකාරයක්. නිවන් දක්නා ජාති දක්වා මම කොහොමද මේ සංසාර ගමන යා යුත්තේ? නිවන දක්වා යනකම් සසර සැඩ පහර මං කොහොමද තරණය කළ යුත්තේ? ඒ සැඩ පහර තරණය කරන්න මට කොහොම ශක්තියක් ලැබෙන්න ඕනේද? ඒ සැඩ පහර තරණය කරන්න මොන තරම් මොන වගේ පහසුවක් මට ලැබෙන්න ඕනේද කියන කාරණාවත් මෙතන මේ දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කර ගැනීමෙන් පූර්ණේ වෙනවා. ඒ සියලුම කරුණු ටික සම්පූර්ණ කරගෙන මේ අට ආකාරයෙන් එකක් අරගෙන නිතර නිතර මරණය සිහිපත් කරන්නේ ඒ අවස්ථාව ඔබ සුගතිගාමි කරන්න භාවනාව පූර්ණේ කරන්න මරණය සුවපත් කරවන්න මරණ මංචකේ සුවපත් කරවන්න සතුටින් ජීවිතෙන් සමුගන්න අවස්ථාව එළඹවා ගන්න ඔබට මාත් උපකාරයක් පිටුවහල ශක්තියක් බවට පත් වෙනවා. එහෙනම් මේ කරුණු ටික මෙනෙහි කරලා මහත් ආනිසංස සහිත වූ මරණානුස්සතිය දිනු කරගන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියන ආශිර්වාද කරමු. වෙනතුනේ දීර්ඝ මාතෘකාවක් මම හිතන්නේ අපි මාස කිහිපයක් මරණ සතිය පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න යෙදුණා. ඒ දීර්ඝ මාතෘකාවකින් සිදු කරපු මරණ අනුසති භාවනාව පිළිබඳ කරපු සාකච්ඡාව අද මේ මොහොතින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අලුත් මාතෘකාවක් යටතේ ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම ඒ අවස්ථාවන් වලට සහභාගී වෙලා ධර්ම කාරණා දැන ඉගෙනගෙන ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කරගන්න ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. නාවින් රාජමහා විහාරස්ථානයට සම්බන්ධ ගායක සභාවේ පින්නතුන් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් මේ අවස්ථාව අපට ලබා දෙමින් මහලොකු සහයෝගයක් දෙන විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේට විහාරස්ථානයේ වැඩ ඉන්න අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාට මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිච්ච ලොකු කුඩා ඔබ සියලු දෙනාටම අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් කෝටි ලක්ෂයක් සක්වලේ සියලු මාර්යන් වහන්සේලාට අනුමෝදන් කරලා මේ කුසලය නිවන් දකින්න තුරු අපිට කොහොම හේතු වේවාද කියන කාරණාව ප්‍රාර්ථනාවෙන් සම්පූර්ණ කරලා අදට පින්කම අපි මෙතනින් නිමා කරනවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමියාතේ සමිජ්ජතු සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවස් සම්පත් වේවා සාතෝ සාදු සාදු එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ. අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි. අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු Thank you.